එයා තුල වෙන්නා වූ මේ ධර්මතාවය ආනාපාන සති සූත්‍රයේ ගොඩාක් ගැඹුරට ගින් ආර්ය ශ්‍රාවකයෝ විතරක් අවබෝධ කරගන්න ප්‍රත්‍යක්ෂ කරන ඒ ඉහළ තලවල මට්ටම් වලට මෙයා ගින් දන්නේම නැතුව එයා මේ කර්මය අත්හරින්න කියලා ලෑස්ති වෙනකොට යාට තේරෙනවා මේ හැම දෙයක්ම අත්හැරිය යුතු බව මේ හැමදේම අත්හරින්න බෑ අත්හැරිය යුතු බව දැනගත්තාම අත්තරීමත් අත්තරින්න ඕනේ බව. මට මේ අවබෝධය දුන්නේ මේ ಗುಣධර්ම වැඩුවේ මගේ විඥානීය ගොඩාක් ශ්‍රේෂ්ඨ විඥානීය බවට පත්ුනේ සසරෙන් එතර කරවන්න හැමදේම දුන්නේ ධර්මය. ඒ ධර්මය තමයි දැන් මට තියෙන ප්‍රශ්නය. ඒ ධර්මයේ බැඳීම තමයි මට තියෙන ප්‍රශ්නය. ඒ ධර්මයේ කෙරෙහි තියෙන ඒ නඩත්තුව පැවැත්ම තමයි මට තියෙන ප්‍රශ්නේ දැන් ඔරුවෙන් බහින්න ඕනේ මම. ඒකටට ගියාද? ගිහිල්ලා මං හොරුවෙන් බයින් නැත්තම් තාම එයා වෙරළේ වතුරේ තමයි ඉන්නේ. හැබැයි එරෙන්නේ යට වෙන්නේ ගාගෙන යන්නේ ගම් යූරේ ඉටියට එයා තාම වතුර මත තමයි ඉන්නේ. එයා මේක දැනගත්ත ගමන් ඔරුවෙන් පය තිබ්බ වතුරට ඇවිදගෙන ගියා ගොඩබිමට. ඔරුව අත්තරියා. අත්තරීමේ අදාස අත්තරියා. දන් දීම දන් දුන්නා. මෛත්‍රියට මෛත්‍රිය කළා. වීරියට වීරිය කළා. සීලයට සිල් දුන්නා. බලන්න දසපාර්මිතාව එයා අත්තරින් නැති. එහෙනම් මේ විදියට මේ තියෙන භාවනාවට භාවනාව දුන්නා. සමාධියට සමාධිය දුන්නා. ඒ ඒ අයගෙන් ගත්ත දේවල් ඒ ඒ අයට බාර දීලා එයා වැඩ නිමා කළා. වතුරට ඔරුව බාර දුන්නා. වෙරළට ඒ අබල බාර දුන්නා. එයා යන්න ගියා. කැමති කෙනෙකුට මේ හබල ගන්න පුළුවන්. කැමති කෙනෙකුට ඔරුවෙන් නගින්න පුළුවන්. මෙතන ඉඳලා එගොඩ යන්න පුළුවන්. එගොඩ ඉන්න කට්ටිය කියනවා අර පැත්තේ එගොඩ කියලා. මේ පැත්තේ ඉන්න කට්ටිය කියනවා අර පැත්තට එගොඩට යන්න ඕනේ කියලා. මේ ඔරුව පදින කෙනා කල්පනා කරනවා මේක මාර වැඩක් නේ. අර මිනිස්සු නැගලා කියන එගොඩට යන්න ඕනේ කියලා මේ පැත්තට ගෙනාව මේ මිනිස්සුත් නැගලා කියන ඒගොඩට යන්න ඕනේ කියලා. කොයි පැත්තද ඒගොඩ? ඒගොඩක් නැහැ. මේකත් මේ භාවනා යෝගියට ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් ඒගොඩක් නැත්තම් මේක මැදින් යන්න තියෙන එකක්. එහෙනම් මේක මධ්‍යම ප්‍රතිපදාවෙන් යන්න තියෙන. එහෙනම් මජ්ක්‍ධිමා පටිපදාන යෝගා අන්තා කියලා මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කළේ මේක තමයි. එහෙනම් බලන්න මේ අබලයි ඔරුවයි හත්තරින් හදනකොට මේක වැටුනේ. මේ පැත්තේ ඉන්න මිනිස්සු කියනවා ඒගොල්ලට යන්න කීයද අඩමස්සයි. ඒ පැත්තේ ඉන්න කට්ටියට කියන දැන් ඒගොඩ ඉන්නේ නෑ නෑ ඒගොඩ තින්නේ අර පැත්තේ ඒගොඩට යන්න කීයද එතකොටත් අඩමස්සයි. එහෙනම් අර මිනිස්සයාට දැන් ඔළුව අවුල් වෙලා මේ මිනිස්සු දෙන්නම ඒගොඩ ඒගොඩ කියනවා. එහෙනම් ඒගොඩ කොයිද තියෙන්නේ? ඒගොඩක් නෑ. එහෙනම් අත්තකිලමතාන් යෝගයේ කාමසුකල්ලිකාන් යෝගියලා අන්ත දෙකක් අදාගෙන මිනිස්සු මේ අන්තෙන් අරන්තයට යන්න ඕනේ අරහන්තෙන් මේ අන්තයට යන්න ඕනේ කියලා මිනිස්සු පොරබදිනවා අන්තයක් නැති බව දන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඉන්න කෙනා අන්න එයා තේරුම් ගන්නවා එහෙනම් තථාගතයන් වහන්සේ රම්‍ය සුරම්‍ය සුබ සුඛය වැඩි වෙලා දුකය කියන අන්තයට ඒ වෙරළට උන්වහන්සේ ගියා ඒගොල්ලට ගියා ගිහින් බලනකොට එහෙම ඒ ගොඩක් එතන නැහැ. දුක් විඳින මිනිස්සු මොනවද කරන්නේ? මාන්සි වෙලා අම්බ කරලා ගෙවල් දොරවල් අදාගෙන පෙට්ටකම් වල වස්තු පුරවාගෙන අර දුක කියන පැත්තේ ඉඳලා ඒගොඩට කියනවා සුඛයට බලනකොට එහෙම එකකුත් නැහැ. මේ දෙකම වෙරළ දෙකක්. දෙක තුලින්ම ඈතර වීමක් නැහැ. මේ දෙක තුලම නිමාවක් නැහැ. එහෙනම් අත්ත කියලා මතාන යෝගිය කියන්නේ කාමසුකල්ලිකාන යෝගය කියලා කියන්නේ භවයේ පැවැත්මක් සංසාර ගමනක් නැවත ඉපදීමක් කියන එක මේ ඔරුවයි හබලයි අත්තරින්න උත්සාහ කරන මේ තාපසතුමාට තේරිලා තාපසතුමා කල්පනා කරනවා සැප විඳින මිනිස්සුත් ඉපදෙනවා දුක් විඳින මිනිස්සුත් ඉපදෙනවා මේ සැපේ දුකේ දෙක තුලින්ම කර්ම හැදෙනවා ඒ ඒ කර්ම වලට අනුව ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙනවා එහෙනම් මේ දෙකටම අවුෙන්නේ නැතුව ඉතියොත් තමයි Taman බේරෙන්නේ මේ ගොඩක් තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඒ ගොඩක් තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව දෙකටම ප්‍රතිචාර දක්වන්න ඒ ගොඩට යන්න ඕනේ සන්තෝසයි නගින්න මේ ගොඩට යන්න ඕනේ සන්තෝසයි නගින්න එයා දන්නවා ඒ මේකක් නෑ මේ භවය යන මිනිස්සු මේ හදාගෙන තියෙන්නේ බලාපොරොත්තු කැඩෙනවා නම් ඒක දුකයි කියනවා බලාපොරොත්තු කැඩෙන ඒකම තව කෙනෙක් බලාපොරොත්තු නොත එයා කියන මේක සුඛයි කියලා. බලාපොරොත්තු සම්පූර්ණ වුණාම එයා කියන මේක සුඛයි කියලා. ඒ බලාපොරොත්තු බලාපොරොත්තු නොවිච්ච කෙනා කියන මේක දුකයි කියලා. එහෙනම් දක්යක්කම තියෙන කෙනාට කන පුරෝල කනේ පාරක් දුන්නාම මුළු කම්මුලම ඉරිවැටෙනවා. එයා සාදුකාර දෙනවා. මේ දක්යක්කම ඉවස ගන්න බැරුව හිටියේ මුළු කම්මුලම ඉරිවැටුණා දැන් දත් කැක්කුම නැහැ. මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. බේත් ඉදලා ඉරිවට්ටන්න තියෙන එක මට මේ කම්මුල් පාරක් අනුමෝදන් කළා. මට දානයක් දුන්නා. මේ කම්මුල් පාර පූජා කළාට ගොඩාක් ස්තුතියි කියලා ගොඩාක් සන්තෝෂ වෙනවා. තමන්ගේ වේදනාවක් නැතුව ගොඩාක් විවේකයෙන් ඉන්න කෙනෙකුට කම්මුල් පාරක් පූජා කළාම අසුවලා මට ගැව්වා අසුවලා මට පීඩා කළා මට නිନ୍ଦා කළා ගෞරව කළා කියලා එයා වෛරයේ සිටේ බැඳගෙන එයා द्वේෂසාගත පුද්ගලයෙක් වෙනවා බලන්න දැන් එයාට දුකක් වෙලා අරයට ඒක ප්‍රතිකාරයක් වුණා එයාට ඒක ආශිර්වාදයක් වුණා මෙයාට මේක දුකක් වුණා द्वේෂය ඉපදෙන්න ධර්ම කාරණාවක් වුණා එහෙනම් මේ ලෝකයේ අත්ති කියලා මතාන යෝගිය කියන්නේ කාමසුකල්ලිකාන යෝගය කියන්නේ ඒ ඒ පුද්ගලයාගේ මානසිකත්වය මත තීරණය වෙන කාරණාවක් මිසක් එහෙම එකක් ඇත්තටම නැහැ. දුක් විඳින මිනිසයා සන්තෝෂෙන් දුක් විඳිනවා නම් ඒ දුක කියන අත්තකිලමතාන යෝගයට කාමසුකල්ලිකාන යෝගයක්. සැප විඳින මිනිසයා අකමැත්තෙන් සැප විඳිනවා නම් අඬා අඬා සැප විඳිනවා නම් ඒකාම සුකල්ලිකාන යෝගය ඒ මිනිසයාට අත්තකිලමතාන යෝගයක්. එහෙනම් මේක මානසිකත්වයේ මත තීරණය වෙන එකක්. සිත තමයි මුල් වෙලා මේක තීරණය කරන්නේ තමන්ගේ අන්තය මේකයි කියලා ඒ අන්තයක් මෙතන නැති නිසා අන්තයට තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපගේ ජීවිත කාලය තුල අපි තමයි තීරණය කරලා තියෙන්නේ මම දැන් සැපෙන් ඉන්නවා මම දැන් දුකෙන් ඉන්නවා දුකෙන් මං සැපේට ආවා සැපෙන් මං දුකට ආවා මේවා ඔක්කොමට කියනවා මම්මුලා වෙච්ච සිතවිලි කියලා මෝහය කියලා කියනවා